මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. යහපත් ජන සමාජයක් උදෙසා සෑමදා අපකැපවන මෙල්බර්න් නිවසින් සිත නිවන බුදු බණ මෙල්බර්න් කිරි සහ මැලිබන් බිස්කට් පාරිභෝගික ඔබගේ බැතිබර දායකත්වයෙන් සිස්ටර් නිවන බුදු බණ අද ධර්මානුශාසනාව පවත්වන්නේ නෙළුම්දෙණියේ ගෝතම විහාරාධිපති නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ දර්ශනපති පූජ්‍යපාද ගලතර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ දර්ශනපති පූජ්‍යපාද ගලතර පඤ්ඤානන්ද ස්වාමින්වරයන් වහන්සේ අපවත් වී අදට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරය වේ.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 බලාපොරොත්තු වෙන්නේ ඒකට හේතු වන්නේ පුජ්‍යලයක උත්පත්ති ලැබුවොත් ඒ පුජ්‍යලයාගේ ජීවිතය සාර්ථක වීමට යම්කිසි රැකියාවක වෘත්තියක යෙදෙන්නටම අවශ්‍ය වෙනවා. ඒක අපි ජන සමාජයේ දිහේ බලන විට මේ වෘත්තීය தত্ত্বය ආගමහ එක්ක නොයන කරුණක් වශයෙන් අවබෝධ කර ගැනීමෙන් විශාල අවුලක් තිබෙන බව පේනවා. ආගමික ජීවිතයේ එකකුත් රැකිරක්ෂා අපේ ජීවත් වීම සඳහා අපි පිළිපදින යම්කිසි වෘත්තියේ தත්ත්වය වෙනත් දෙයක් වශයෙන් සලකලා කටයුතු කරන්න. එනිසා ධර්මානුකූලව අපේ ජීවිතයට අපි කරන රැකියාව යම්කිසි විදිහක අත්සසිල්ලක් ලබා දෙන, නිර්වුල්භාවය ලබා දෙන, ජීවිතය පරිපූර්ණ බවට පත් කරන සාධකයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබීම ඉතාමත් වැදගත් කරුණක් වශයෙන් අපි සැලකන්න වටේ. බුද්ධ කාලයේ විවිධ රැකියා තිබුණු බවට සාධක පෙළ සාහිත්‍යයෙන් ලැබෙන නොඅඩුවම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද වැනි සූත්‍රවල ව්‍යාගපද්ද වැනි සූත්‍රවලදී මේ රැකිරක්ෂා පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අවස්ථාවකදී යදි කසියා ගොවිතනින් ගෝරක්කේන අපි යම්කිසි සත්ත්ව ගොවිපළවල් වාගේ ඒ කටයුතු කරලා ගවයන් පිළිබඳව ඒ කටයුතු කිරීම. ඒ වගේම රාජ්‍ය පොලිසේන රාජ්‍ය සේවයෙන් යදි සිප්පඤ්ඤතරේන තරේන Taman දන්නා කවර ශිල්ප ශාස්ත්‍රයකින් වුවත් ධාර්මික ජීවිතය ගෙන යාම සඳහා ඒ වෘත්තියෙන් යෙදිය හැකි බව බුදුරජාණන් වහන්සේම දේශනා කළා තිබෙනවා. බුද්ධ කාලයේ විදිහට වෛද්‍ය වෘත්තිය, දොර වෘත්තිය, පෙදරේරු, යකඩ වැඩ আদি පිටං කර්මාන්තය වැනි, මණික් කර්මාන්තය වැනි බොහෝ වෘත්තයෙන් එදා සමාජයේ පැවතුණා. ඒ හැම කර්මාන්තයක්ම බුදුහාමුදුරුවෝ ජී ජනතාව වශයෙන් බලන විට එය ධාර්මික වකිරීම තමයි සීමාව. ධම්මිකා ධම්මලද්දා. ධාර්මිකව ඒ කර්මාන්තෙන් උපයාස උපයා ගන්නා වූ දෙකින් ජීවිත පවත්වාගෙන යෑම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරලා තිබෙනවා. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අදහස පිළිබඳව අපි කල්පනා කරන විට මේ කාලයට උවත් සම්මා ආජීවය යහපත් දීපයත්ම සඳහා කටයුතු කිරීමේදී අපගේ ඒ ඒ වෘත්තීන් වඩාත් ධාර්මික වෘත්තීන් වීම මෙලවට සහ පරලොව කියන දෙගතියටම උපකාරක ධර්මයක් වශයෙන් තමයි සැලකෙන්නේ මිච්ඡා ආජීවය කියන කරුණේදී වැරදි ජීවත් වීමක් සාවද්‍ය ජීවත් වීමක් සිදුවන්නේ අපි ඒ රැකියාව සඳහා තෝරා ගන්නා ක්‍රමය සහාසික ලෙස කටයුතු කිරීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සිහිපත් කරලා තිබෙනවා. අපි යම්කිසි ගොවිතැනක් රාජ්‍ය සේවය Taman දන්න වෙනත් ශිල්ප ශාස්ත්‍රයකින් රැකියාව කරන විට ඒ රැකියාවේ ධාර්මික බව තමයි මේ සම්මා ආජීවය කියන කරුණෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙලා තිබේ. මේ සම්මා ආජීවය කැඩෙන අවස්ථා උල්ලංඝනය වෙන අවස්ථා අපට අපේ සමාජයෙන් විශාල වශයෙන් දැක ගන්න පුළුවන්. ඊළඟ හොඳ කතාවක් කියලා පින්වත්නි තමන්ගේ කට ප්‍රවේශම් කර ගැනීමට නොහැකි නිසා මාසයක් වාගේ ඇතුළත මිය පරලොව ගිය 29 දෙනෙකුගේ කතාවක් මේ කතාව රෝහලක කතාවක් විශේෂ අපේ දන්වත් මහත්මයෙක් තමන්ගේ පුතාගේ රෝගය නිසා ඒ පුතා ළඟ සිටිනවා මේ වාට් ඒ වාට්ටුවේ සිටින ලෙඩුන් පිළිබඳව සලකනකොට අපේ දිවට අපේ කටට වහල් වීම නිසා මේ සියලු දෙනාටම ඒ රෝග වැළඳිලා තිබේ. ඒ රෝගීන් අතර වකුගඩු වල තියෙන ප්‍රශ්න, මුත්‍රාශය ප්‍රශ්න, ජීවැඩියාව මේ සියලුම රෝගවලට මූලික වෙලා තිබෙන්නේ මේ මත්පැන් ගැනීම, දුම්පානය, ඒ වගේම මත් කොඩු භාවිතය. මේ නිසා මේ අයගේ විශාල දුක්ඛ දෝමනස්යන් මේ මහත්ය දකින්න. දවස් 20ක් 30ක් ඇතුළත මේ රෝගීන් විශාල ප්‍රමාණයෙන් 29 දෙනෙක් මිය යනවා තමන්ම දැක දැක ඉන්නවා මේ මහත්මයා. ත්‍රේ මහත්මයා කියනවා මේ අයගේ ජීවිතයට මේ අකාලයේ අඩු ආයුෂෙන් මරණය පැමිණුනේ තමන්ගේ කට පාලනය කරගන්න බැරි වුණ නිසා මේ 29 දෙනා නෙවෙයි තවත් බොහෝ දෙනෙක් මෙසේ මිය යනවා ඇති. එයාට උපදෙස් දෙන්න හොඳ කල්යාණ මිත්‍රෙක් හිටියේ නැහැ. එයා කරන රැකියාවක් ඇසුරු කරන පුද්ගලයනුත් නිසා සුරාපානයට දුම් පානයට එවැනි අර නරක සිරිත් විරිත් වලට පෙළඹීම නිසා මේ අයගේ ජීවිත විනාශ වුණා ඒ අයට හොඳ මිත්‍රයෙක් මුණ ගැසුණා නම් ඒ වගේම හොඳ ආජීවයක් තිබුණා නම් ඒ සමාජයේ මත්පැන් බොන කෙනා වාගේම මත් කුඩු ගන්න කෙනා වාගේම ඒ අනෙක් පැත්තේ විකුණන කෙනෙක් සංවිධානය කරන කෙනෙක් හෝ පිරිසක් සිටිනවා අන්නේ වැරදි ආජීවය අපේ සමාජයෙන් අඩු වුණා නම් මේ සියලු දෙනාගේම ජීවිත මේට වඩා වාසනාවන්ත වෙනවා. අපි මිත්‍යා ආජීවය කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව නිවන් දැකීමේ එක අංගයක් වශයෙන් සම්මා ආජීවය සීල කොටසට අයත් වෙන මේ ඉගැන්වීම අපි හරියට අවබෝධ කර නොගෙන සිටීමෙන් අපේ ජන සමාජය තුළ මේ සිදුවෙන පරිහානිය ඒ පරිහානියට හේතුව මේ කරුණ අවබෝධ කර නොගැනීම සහ ඒ සඳහා අපි කටයුතු නොකිරීම වැරදි වෘත්තියක් වෙන්නට පුළුවන් ඒ වැරදි වෘත්තියෙන් ඔහු ජීවත් වෙන වෙන්නට පුළුවන් නමුත් ඒ වැරදි ජීවන ක්‍රමය සමාජයේ විශාල පිරිසකගේ විනාශය සඳහා හේතු වෙනවා නම් එය අපාගාමී වෙන අකුසලයක් වශයෙන් තමයි ධර්මයේ සඳහන් වන්නේ. ඊළඟ කතාව පින්වත්නි මත් කුඩු පාවිච්චි කරමින් ද්වාදරුවන්ට උගන්වන ගුරුවරු නොවන ගුරුවරු දෙමව්පියන් තමන්ගේ දූ දරුවන් අධ්‍යාපනය සඳහා පාසල වෙතත් විශේෂ පන්ති වෙතත් යවන්නේ ගුරුවරයා කෙරෙහි විශ්වාසයෙන් එවැනි තැනක ප්‍රසිද්ධියේ මත් කුඩු සඳහා දඬුවම් ලැබපු එවැනි සුදුසුකම් නොමැති ගුරුවරු සේවය කිරීම අපේ රටේ කිසිම නීතියක් නැති බවට හොඳ නිදර්ශනයක්. වෙනත් රටවල පුද්ගලික පන්ති පැවැත්වීම සඳහා වුවත් සුදුසුකම් සහතික සහ රජය අනුමත වූ කෙනෙක් විය යුතුයි. එසා ඒ රැකියාව හොඳ වුණත් වෘත්තිය හොඳ වුණත් එය නසුදුසු ලෙස පාවිච්චි කිරීමෙන් දරුවන්ට මෙන්ම සමාජයට විශාල ගැහැටක් පරිහානියක් සිදු වෙනවා. එතකොට මේ පිළිබඳව ආගම දහමට අනුව සලකන විට අපි සියලු දෙනාම බෞද්ධයන් වෙන විට අපේ අවසාන පරමාර්ථය නිර්වාණ අවබෝධය නම් ඒ සඳහා වැඩි යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන විට සම්මා ආජීවය ඒකේ විශේෂාංගයක් ජීවත් වෙන විට අවුරුදු 60 70ක් ඒ සඳහා විශේෂයෙන් උදව් වෙන අපේ වෘත්තිය අපේ රැකියාව සම්පූර්ණයෙන්ම අපේ ජීවිතයේ අවසාන අරමුණ සමග ගැටෙනවා නම් ඒකට පිහිටාධාරයක් වෙන්නේ නැත්නම් මනස අවුල් කරනවා නම් චරිතය පිරිහෙලනවා නම් එහෙමනම් ඒ මිත්‍යා ජීවය අපාගාමී වීමට උදව් වෙන කරුණක් වශයෙන් ධර්මයේ සඳහන් වෙන බව අපි සලකා ගන්න අවශ්‍යය. ඒ අනුව මේ සමාජයේ තවත් විශේෂ කතාන්තරයක් අපිට නිරන්තරයෙන් ඇහෙනවා. චීවරධාරීන් කියලා. පුවත්පත් කළ ගුවන් විදුලියේ සමහර රූපවාහිනී යම් යම් අකටයුතු කළ විට චීවරධාරී නාමය සඳහන් කරනවා. මම මෙතෙන්දී සඳහන් කරන්නේ භික්ෂුන් වහන්සේලාටත් පැවිදි පිරිසටත් සම්මා ආජීවය සහ මිත්‍යා ජීවයක් තිබෙන බව පැහැදිලි කරන්න. මේ චීවරධාරී කියන පුද්ගලයෙක් එයාගේ රැකියාව තමයි දරුදරියන් රවට්ටන එක. සුදුසු කෙනෙක් නැති සමහර පැවිදි පින්වතුන් පුද්ගලික පන්ති පවත්වමින් දූ දරුවන් රවටා යම් යම් අකටයුතු කරන බව. ඒකත් වෘත්තියට හා සමානම දෙයක්. මිත්‍යා ආජීවය පිළිනතනක්. එය සමාජ දූෂණයක් වාගේම සමාජ අපරාධයක්. තවත් ජීවරධාරී කෙනෙක් කරන්නේ ළමයින් සමග සම්මාදමේ ගිහින් ඒ සම්මාදම් එකතු කරගෙන ගිහියෙකුට දීලා ඒ ළමයාත් සමහර දවසක ගිහි ඇඳුමින් Tamanට කැමති තැන්වල රැගෙන යනවා. මේ දකින බෞද්ධ පින්වතුන් හිතනවා මෙය ඊ타මත්ම අසෝබන ශාසනය විනාශ කිරීමේ ක්‍රමයක් වශයෙන් පින්වත්නි අපේ පැවිදි පක්ෂයේ මේ විදිහේ ඇති කටයුතු සොයා බැලීමට කිසිදු වගකිය යුතු කෙනෙක් සිටිනවා කියලා පේන්නේ නැහැ. යම් කිසි සමාජයක් යම් කිසි සංස්ථාවක් හොඳින් පවත්වාගෙන යන්නට නම් හොඳවෙන්ම එහි ඇතිවන දුර්ලතා පරීක්ෂා කොට එයට පිළියම් යෙදී යුතු වගකිය යුත්තේක් බලධාරීන් සිටිය යුතුයි. එසේ නොවතුනොත් අපේ බුද්ධ ශාසනයේ ඊ타මත්ම උතුම්ම රත්නයක් තමයි සංඝ රත්නය. මේ සංඝ රත්නයේ ගෞරවය මේ සංඝ රත්නයේ දීර්ඝ කාලින පැවැත්ම පාරිශුද්ධ්‍ය නැතිවීමට හොඳටම ඉඩ තිබෙනවා. සිතාමතා යම් යම් අය වාගේම දිවි පැවැත්ම සඳහා මේ ශාසනයේ වැරදි වැඩ කරමින් වැරදි වෘත්තීන් යෙදෙමින් බුදුරජාණන් වහන්සේ තහනම් කළ යම් යම් 21ක් පමණ තිබෙනවා අන්වේෂණ වැරදි ශිල්පීය ක්‍රම ඒ හැම එකක්ම අපේ ආජීවය නැති කරන එකක් පාරිශුද්ධිය නැති කරන එකක් ඊටත් එහා ගිය දෙයක් තමයි පින්වත්නි සමාජයට මේ සිදු කරන වැරදි ආදර්ශය. එනිසා අපේ ශාසනයේ බලධාරී තත්ත්වයන් මේ පිළිබඳව සොයා බලා ශාසනයේ ත්‍රිස්ත්‍ත්‍ය සඳහා කටයුතු කරනවා නම් ඒ සඳහා සුදුසු ස්වාමින් වහන්සේලා පත්කොට මුළු ලංකාවේම අකටයුතු කරන යම් යම් පුද්ගලයන් සොයා බලා වාර්තා කරමින් එයට ශාසනික වශයෙන් සහ රජයේ නීති යටතේ කටයුතු කිරීමට පෙළඹෙනවා නම් අර මිත්‍යා ජීවයට වැටෙන පිරිස් සහ ශාසනය විනාශ කිරීම සඳහා කටයුතු කරන අයට එසේ නොකිරීමට අපට යම් කිසි විදිහක පණිවිඩයක් දෙන්නට පුළුවන්. එනිසා පින්වත්නි මිත්‍යා ආජීවය වැරදි ද්විපවත්ම වැරදි වෘත්තීන් සිදු කරලා මේ ජීවිතය යම් කිසි විදිහකට දියුණුවකටපත් කරගන්න කියලා හිතුවත් එසේ නොවන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. සමහර කෙනෙකුට හුඟක් ධන සම්පත් තියෙනට පුළුවන්. ඒ හුඟක් ධන සම්පත් තිබීම නරකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඒකට හේතුව ඒ ධනය ධාර්මික උපයවා නම් ඒ ධනය සුදුසුයි කියලා බුදුහාරු දේශනා කළා. ඒ වගේම යම් කිසි කෙනෙක් වැරදි ක්‍රමයකට ධනය හුඟක් ඉපෙව්වා නම් එය උසස් කියලා කියන්නේත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිබෙනවා. පින්වත්නි විශේෂයෙන් සම්මා ආජීවය ගැන අපි මේ ධර්ම දේශනෙන් කතා කරන නිසා මිත්‍යා ආජීවය නිසා වැරදි ක්‍රම නිසා ඒ විදිහේ ජීවිතය පාපකාරී විදිහට ගත කිරීමට සිදුවීමෙන් ලැබෙන නරක ආනිසංස අපේ බෝසත් චරිතයෙන් ඉදිරිපත් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ නිමි කියන රජ කෙනෙක් වශයෙන් එක්තරා ආත්මයක උත්පත්ති ලැබලා බොහොම ධාර්මික රාජ්‍ය පාලනය කළා. සක්‍ර දේවේන්ද්‍රයා අපේ බෝසතරන් වහන්සේ නැත්නම් නිමි රජතුමාට දිව ලෝකයට පැමිණීම සඳහා ආරාධනා කරනවා මනුස්ස වෙස්යෙන් සිටියේදී නේද? මාතලේ දිව්‍ය පුත්‍රයා සමග අපේ නිමි රජතුමා දිව ලෝකයට යනවා. මේ අන අතරතුරදී පින්වත්නි මාතලේ දිව්‍ය පුත්‍රයා මේ නිමි රජුරවන්ට පෙන්නනවා අපාය. මේ අපාය පෙන්වීමේ කරුණේදී මාතලී දිව්‍ය පුත්‍රයා හොඳ විස්තරයක් කරනවා. යම් යම් අපායවල නිරිසතුන් බොහොම දුක් විඳින විදිහ දැකලා නිමි රජුට බය වෙනවා. බය වෙලා අහනවා මේ කුමන විදිහේ අකුසලයක් කිරීම නිසාද මේ අපායට වැටුනේ? අනේ අවස්ථාවේදී පින්වත්නි ලෝධිය සැලියක පැසෙන නිරිසතුන් ඇති වේතරණී කියන ඒ නිවැරේ ඒ සත්තු ඉපදීමට හේතුව මේ නිවි රජුරු අහනකොට මාතලි දිය පුත්‍රයා පිළිතුරු දීලා තිබෙනවා යේ දුබ්බලේ බලවන්තෝ ජීව ලෝකේ හිංසෙන්ති රෝසෙන්ති සුඛාප ධම්මා තේ ලුද්ධ කම්මා පසවෙත්වා පාපං තේවේ ජනා වේතරණින් පතන්ති මේ ලෝකයේදී දුර්වලයන්ට හිංසා කරලා බලවත් වූ ඒ විදිහේ සෙහසිකම් කරපු ඒ පාප ක්‍රියා නිසා මේ වේතරණිය කියන ඔසුපත් නිරයේ වැටිලා මේ මහා දුකකටපත් වෙලා සිටිනවාය කියලා මාතලේ දිව පුත්‍රයා සඳහන් කරා. මාතලේ දිව පුත්‍රයා ඊ타වත්ම හොඳ මඟ පෙන්වන්නෙක් වශයෙන් අපි නිමි රජුරෝ එරන් යන්නේ අපායල් වලට තමයි ඉස්සෙල්ලා. මේ අපා ගමනේදී මේ නිරි සත්‍යයන් දකිනවා අපේ නිමි රජුරෝ ගව් තුනක් පමණ උස ඇති නිරිසතුන්. රතු වර්ණ කබර ඇති බල්ලන් විසින් සපා කනවා. කෙන්දා මස් ගොබ මස්ලේ ඉතිරි වන ලෙස ඉරාගෙන කනවා දකින්න ලැබෙනවා. යකඩ වැනි උල් ඇති හොට ඇති ගිජුලිහිනියන් මේ නිරිසතුන්ගේ ඇට බිඳ මිදුළු කනවා. මේක දකින නිමි රජ්ජුරුව බය වෙනවා. බයල අහනවා මේ විදිහේ මහා දුක් විඳින මේ නිරිසත්‍යෝ කරපු කර්මය මොකද්ද? එතකොට මාතලේ දිය පුත්‍රයා සඳහන් කරලා තිබෙන්නේ යේකේච්චි මේ මච්චරීනෝ කදරියා පරිභාසකා සමන බ්‍රාහමනාන හිනසෙන්ති මේසෙන්ති සුභාප ධම්මා තේ රුද්ධ කම්මා පසෙන්ති පාපිමන් මසුරු කැමෙන් කිසිවක් දෙන්නේ නැතිව දෙන දේත් වළක්වලා මහා ලෝභී ස්වභාවය ඇතිව ජීවත් වෙනවා මහාන බමුණන්ට නිඳා කරන මෙවැනි මහා දුස්චරිත කරන මේ පුද්ගලයෝ නිරයේදී මේ මස් කවුඩන්ගේ මහා හිංසනයට පත් වෙනවා කියලා මේ නිමි රජුරවන්ට පැහැදිලි කරනවා. නිමි රජුර තවදුරටත් බය වෙනවා. නමුත් මේ මාතලේ දිව්‍ය පුත්‍රයා නිමි රජුර යන යන්නේ තව තවත් මේ නිරය පෙන්වන්නටමයි. භයංකර මොහුණු ඇති යමපල්ලන් දැවෙන යකඩ කඳන් වලින් නිරි සතුන්ට පහර දෙන ඇඟ සුණු විසුණු කරන ඊළඟ අපාය දකින නිමි රජුරෝ අහනවා මේ අය මොන විදිහේ කර්ම කරලාද මෙතෙන්ට පැමිණි. එතකොට ඒකට හේතු වශයෙන් සඳහන් කරන්නේ සීලාදී ගුණ සම්පන්න යහපත් ආචාර ධර්ම ඇති පිරිමිහෝ ස්ත්‍රීන්ට හිංසා කරලා ඒ අකුසලයන් කිරීමේ විපාක තමයි මේ විඳින්නේ කියලා මාතලි දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා. ඊළඟ නිරයේදී දකින්න ඊටත් වැඩියෙන් භයංකර නිර්සත්තු ටිකක්. මේ නිර්සත්තු අඟුරු වලවල් වලට දමලා ගිනි අඟුරු වලින් ශරීරේ නාවන. ඒ ගිනි කැට වාගේ තමයි මේ කටට ගිලින්න දෙන්නේ. මේක දකින්න නිමි රජුරෝ තවදුරටත් බය වෙලා මෙවැනි දුක් විඳින්නේ මොන හේතුවක් නිසාද? එතකොට මාතලී දිය පුත්‍රයා කියනවා මේ අය දානයක් හෝ දෙමු පූජාවක් පවත්වමු විහාරයක් කරමු මහජනයාගෙන් මුදල් සම්මාදන් කරලා එහෙම හොඳ කටයුත්තක් කරන්න කියලා යෝජනා කරලා කාට හරි ප්‍රධානියාට හරි අල්ලසක් දීලා බොරු කියලා මුදල් විනාශ කරනවා එහෙම හොර සම්මාදම් කරලා ඒ විදිහේ මුදල් විනාශ කළ පුද්ගලයන් මේ නිරයට වැඩිලා මේ විදිහට දුක් විඳිනවායි කියලා මාතලේ දිව්‍ය පුත්‍රයා මතක් කරනවා. පින්වත්නි, ගිනිගෙන දැවෙන ලෝහ ගිනිගෙන දැවෙන ඊ타මත්ම භයානක ලෝහ කඹ වලින් හිස කපමින් ලෝහ දඬු වලින් ඒ හිස් ඇරන් ලෝකුඹු නිරයේ දමන මහා දුක් දෙන ඊළඟ නිරිසතුන් දකින නිමි රජුරෝ තවදුරටත් බය වෙලා අහනවා මොකද්ද මේ අය මේ තරම් දුක් විඳින්න සිදු කළ පාපේ මාතලේ දිව්‍ය පුත්‍රයාගේ පැහැදිලි කිරීම වුණේ පින්වත්නි පක්ෂීන්ගේ අත්අඩු සිඳින ජල කපා මරණ ඒ වගේම සතුන් බෙල්ල කපලා මහා වද දෙන ඒ දුකටපත් කරලා මස් මාංශ විකුණන අන්න ඒ පාප කර්මයට මේ අපාගත වුණා කියන පණිවිඩය තමයි දීලා තිබෙන්නේ. ගිනිගත් පොළව පාගමෙන් වතුර බොණ්ඩ කියලා සමහර නිරිතතුන් ගංගාවකට බහිනවලු. බොහොම ලස්සනට තියෙන ගංගාවට බහින විට ඒ ගංගාව සම්පූර්ණයෙන් ගින ගන්නවා දෙපැත්තේ. ශාරීරිය දවාගෙන යනවා. මෙය කෑගතමින් අත් හිසේ සමාගෙන මහා විලාප හඬනවා ඊළඟ මේ ඔසුපත් නිරයේ. ඒකට හේතුව පැහැදිලි කරන අපේ මාතලේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරලා තිබෙන්නේ යම්කිසි පුජ්‍යලයේ වෙළඳාම් ආදී කිරීමේදී ධාන්‍ය ආදියට මැටි ගල් වැලි මිශ්‍ර කොට ජනයා රවට්ටමින් වෙළඳාම් කිරීම. ඒක අපිට පේනවා වෙළඳාම් වුණත් රාජ්‍ය සේවය වුණත් වෙනත් කවර වෘත්තියක් වුණත් තමන්ට සහ ජනතාවට හානි නොවන විදිහට ධාර්මිකව සිදු නොකළොත් ඒ චිත්ත භාවය වංචාව නිසා, ලෝභය නිසා, අපේ හිතේ රෞද්‍රකම්, කුහකකම් නිසා ඒ අයට ඒ වෘත්තියම හානි කර බව. බරපතල දුක් ඇති සසරකට ඔහු වැටෙන බව. පිළිගත අපි මේක හිතන්න තිබෙන්නේ මේ අවුරුදු 60 70 කියන්නේ බොහොම සුළු කාලයක්. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී අටංග උපෝසත කියන සූත්‍රයකදී දේශනා කරනවා අපි එක දවසක් අට සීල් සමාදන් වුණොත් හොඳ සීලයක පිහිටා කටයුතු කළොත් ඒකට ලැබෙන ආනිසංස එහෙම දන්නවා නම් අපි හැම දිනාම හැමදාම සීල් ගන්නවා සීල් රකින්නවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එතෙන්දී මේ උදේ සිල් අරන් පසුවදා සිල් ආරක්ෂා කරලා ඒ කටයුතු කිරීමේ ශික්ෂණයට ප්‍රතිඵල වශයෙන් මේ පින්වතාට ලැබෙන ආනිසංසය ඒ කාලයේ විදිහට සොළොස් මහා ජනපදයේ අංගමගද කාසිකෝසලාදී සොළොස් මහා ජනපදයේ සියලුම සම්පත් තනිව භුක්ති දෙන්නට තරම් ශක්තියක් අර සීලයෙන් ලැබෙන ආනිසංස බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ රජතුමාට ලැබෙන ඒ ආනිසංස ඊ타මත්ම දිලිඳු දෙයක් දිව්‍ය සම්පත් එක්ක සංසන්දනය කරනකොට ඔන්න පින්වත්නි ගානක් හදාගන්න සුදුසු එකක් අපේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් අපේ ළඟම තිබෙන චාතුම් මහරජාගේ දිව්‍ය ලෝකේ එක දවසයි. අපේ අවුරුදු 50 එක දවසයි. ඒ වාගේ දවස් 30ක් තමයි මාසෙ වෙන්නේ. අවුරුද්ද වෙන්න 12න් වැඩි කරන්න ඒ වාගේ අවුරුදු 500ක් තමයි ළඟම තියෙන චාතුම් මහරජාගේ ආවිස. ඒක මනුස්ස ආයතන වලින් බැලුවොත් එහෙම විතර අපේ අවුරුදු 50ක් එක දවසයි ඒ වගේ 30ක් තමයි දිව ලෝකේ මාසෙ. ඒ වගේ 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් දිව ලෝකේ ආවසයයි. මේක මනුස්ස ආවසවලින් බැලුවත් අවුරුදු 9 ලක්ෂයක්. ඒතර අපි අවුරුදු 9 ලක්ෂයක සැප සම්පත් විදීමට සුදුසු වෙන්නට නම් දිව්‍ය අවුරුදු වලින් එක දවසක් එහෙම නැත්නම් දෙකක් අපි ගත කරන මේ මනසාත්මය වැරදි විදිහේ ආජීවයක් පවත්ලා විනාශ කරගන්නවද කියන දේ අපි කල්පනා කරන්න වට. ළඟම තිබෙන චාතුම් මහරජකේ අපේ අවුරුදු 50ක එක දවසයි ඊළඟ දිව්‍ය ලෝකයේ අපේ අවුරුදු 100ක් එක දවසයි. ඒතර ඒ වාගේ අවුරුදු 1000ක් 500000ක් තමයි ඊළඟ දිව්‍ය ලෝකයේ ආවස. එමනම් හොඳ පැත්තට දිව්‍ය ලෝකයේ ආවස වැඩි නරක පැත්තට කළොත් අපායෙත් ආවුස වැඩි. අපාය නැහැ කියලා හිතන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සාමඤ්ඤාතං සාමං විරිතං මම අපාය ගැන හරියටම දැනගෙන අවබෝධ කරගෙනයි දේශනා කරලා තිබෙන්නේ කියලා බුදුහාමුදුරුවම දේවදූත සූත්‍රයේදී සඳහන් කරනවා. එනිසා පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන සම්මා ආජීවය කියන අංගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා ගන්නකොට සීලයට අයිති කොටස් තුනක් තමයි මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා වාචා හොඳ වචන, සම්මා කම්මන්ත හොඳ ක්‍රියා. සම්මා ආජීව හොඳ දීපැවැත්ම, ඒ කියන්නේ වෘත්තින්මයි. ගිහි පින්වතුන් තමන් කරන ඒ රැකියාව වඩාත් යහපත සැලසෙන විදිහට තමන්ගේ ජීවිතය අවුල් නොවන මට්ටමට එයින් උපයන ධනයෙන් ජීවිතය පෝෂණය කිරීම සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගැනීම ධර්මයෙන් කිසිම තහනමක් නැහැ. ධම්මිකා ධම්මලද්දා ධාර්මිකව ලැබූ ධනයෙන් අමතාත්තා සතුටු කරමින් අමුදරුවන් පෝෂණය කරමින් ඒ ජීවිත වඩා සාර්ථක ලෙස සමාජයට යහපතක් වෙන ලෙස කටයුතු කිරීම පින් උනන කරුණක් වශයෙන් බුදුහාමුදුරු දේශනා කරන්නේ. එනිසා ඒ විදිහේ වැරදි පැත්තට අපි අරන් ගියොත් ඒකෙන් ලැබෙන ආනිසංසත් ඊ타මත්ම කටුක බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. අපේ සමාජයේ සමහර විටක මේ වැරදි ආජීවයන් නිසා දුකට පත්වන පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කරාම දැනට සමීක්ෂණ වාර්තා තිබෙනවා. ද මද්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම පිළිබඳව කල්පනා කළොත් ජන වර්ග වශයෙන් පින්වත්නි දහදාස් පන්සිය දහනමයක් මේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්චි පින්වතුන් ඒකෙන් 168.5ක්ම සිංහලයි. 114.5ක් අපේ දමිළ ජනතාව. මුස්ලිම් ජනතාව 16.3ක්. මෙලේ ජනතාව දශම දෙකක්. බිඳුවයි දශම දෙකක්. බර්ග ජනතාව බිඳුව දශම පහක්. ඒතර වැඩිම පිරිස අපේ බෞද්ධ පින්වතුන්. ඒකනොත් ආගම් වල බැලුවොත් බෞද්ධ පින්වතුන් 163.1යි. ඒ 10519 6633ක්ම බෞද්ධයි. 1265 දෙනෙක් තමයි Hindu පින්වතුන්. ඉස්ලාම් අය 16.3ක් 1716ක්. රෝමානු කතෝලික අය 7.7ක් 807යි. ක්‍රිස්තියානි අය 0.994යි. දැන් අපිට හිතන්නට ඕන ආගම්, ಜಾති මේ කිසිවක් නැතුව මේ වැරදි ආජීවයන් නිසා දුකටපත් වෙන හානියටපත් වෙන විශාල පිරිසක් සිටිනවා ඒ අයට අර හොඳ මිත්‍රයන් හොඳ ගුරුවරුන් හොඳ දෙමව්පියන් නොලැබීමත් නිසා ඒ වගේම එයාට තනියම මේකෙන් ගැලවීමට අපහසු තත්ත්වයක් වෙන්නට පුළුවන් ඒක අපි බෞද්ධ පින්වතුන් වශයෙන් නිවන් දැකීම සඳහා දියුණු කරගත යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවය කියන නිර්වෘල් දීපයත්ම කියන කරුණ යටතේ අපි හිතා බලනකොට ජීවත් වීම සඳහා විශාල අරගලයක් කිරීමට කවදත් මිනිසුන්ට සිදු වෙනවා. අන්න ඒ අරගලයේදී අපි යම් යම් වැරදි ක්‍රියා මාර්ගවලට එළඹෙන්නේ නැතිව ධාර්මික ක්‍රියා මගින් මේ ජීවිතය සත්වත් කර ගැනීමට සුවපත් කර ගැනීමට ඒ වෘත්තියෙන් යොදනවා නම් සමාජයේ කිසිවෙකුට ඒ වෘත්තිය නිසා හානියක් නොවන විදිහට කටයුතු කරනවා නම් එය පින් උනන දෙලොවම සාර්ථක වෙන කරුණක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වගකීමෙන් පැහැදිලිව ධර්ම දේශනා කරලා තිබෙන්නේ අපට බොහොම ආදරයෙන් කරුණාවෙන්. ඒක තමයි ප්‍රතිපත්තිය කියන්නේ. අපි ප්‍රතිපත්තියක් අනුව ජීවිතය හැඩගස්වා ගන්නවයි කියන්නේ මට හානි කර කිසිවක් මම නොකර ගැනීම. අනේකාට හානි කර කිසිවක් මම නොකර සිටීමේ ප්‍රතිපත්තියක් ක්‍රමයක් අපි අවබෝධ කරගෙන ජීවිතයට බද්ධ කරගන්නවා නම් ඒ ජීවිතය මෙලව සහ පරලොව දෙකේම සාර්ථකත්වයට පත් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. එනිසා මේ අවස්ථාවේදී අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණ ඥානයන් අරමුණු කරගෙන උන්වහන්සේගේ අනුශාසනා යටතේ අපේ ජීවිතය පවත්වා ගැනීම මෙහෙවා ගැනීම අපට අවශ්‍ය ලෝතර සැනසීම ලැබීමටත් උදව් වෙන කරුණක් නිසා ඒ සඳහා අපි හොඳ ප්‍රතිපත්ති ගරුකව අපේ ජීවිතය ගැන අවධානය යොමු කළොත් අපේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයම පිනවීම සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි පින්වත්නි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයේවත් එයින් ඇතිවෙන විඥාන හයේවත් සතුට වෙන මම කියා ස්ථිර සදාකාලික නিত্য පුද්ගලයෙක් නැත කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ ආයතන හයේ විඥානවල බාහිර අරමුණු වල නিত্য සදාකාලික මම කියා පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස යටතේ අවිද්‍යාවෙන් තමයි අපි සසර ඇවිදින්නේ. මෙන්න මේ අවුල ලිහා ගැනීමට අර සීලය අපට වැදගත් සම්මා ආජීවයේ වැදගත් සම්මා සමාධියේ වැදගත් ප්‍රඥාව වැදගත්. එනිසා අපි ප්‍රතිපත්ති ගරුකව අපි සසරට අහුව තිබෙන මේ ක්‍රමය අවබෝධ කරගෙන එයින් නිදහස්ව ලබන ජරා ව්‍යාධි මරණයන්ට හසු නොවන නිර්වාණ ධාතුව අප තුලින්ම සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා පින් අනුමෝදන් වෙනවා. දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදාති එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ නෙළුම්දෙණියේ ගෝතම විහාරාධිපති නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිටු දර්ශනපති පූජ්‍යපාද ගලතර පඤ්ඤානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ දර්ශනපති පූජ්‍යපාද ගලතර පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ අපවත් වී අදට වසර දෙකක් සැපිරීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කරන ලදී.